පින්වත්නි බෞද්ධ රූපවාහිනී නාලිකාව විසුරුවා හැරෙන නිවන් මඟ සදහම් පෙළහරේ 142 වන ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නේ. ධර්මදේශනාව පැවැත්වීම උදෙසා වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු දායකත්වය ගැන කටයුතු කරන්නේ වාද්දුව තල්පෙටිය දලදාවත්ත මහා විහාරපාරේ පදිංචි ඉන්ද්‍රාණි සහ රංජිත් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සග්ග මොක්කදං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 නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කතමාච භික්කවේ ජරායාතේ සංතේ සං සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ ජරාජීරණතා කණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතායුනෝ සංහානේ ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති භික්කවේ ජරා සදා බුද්ධ සම්පන්න පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ මනසිකාරය සකස් කරගන්න ඕනේ ඒ වගේම ලෝකයේ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්න හිත යොදවලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන තිරදුක්කවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ධර්මශ්‍රවණය කරන පින්නත් ආය විදිහට ඇති කරගන්න ඕනේ. පින්නත්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බාස සූත්‍රයේදී ඒ සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු ධර්මයන් දනී මෙනෙහි නොකළ යුතු ධර්මයන් දනී මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කළයි මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකරයි කියලා. ඉතිං මෙනෙහි කළ යුතු ධර්මයන් පිළිබඳව දේශනා කළේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දුක මෙනෙහි කරනවා සමුදය මෙනෙහි කරනවා නිරෝධය මෙනෙහි කරනවා නිරෝධගාමිනි පටිපදාව මෙනෙහි කරනවාය කියලා කියලා. එතකොට අන්න ඒ මෙනෙහි කරන යෝනිසෝ මනසිකාරයෙන් එක දකී කියල දේශනා කරා. එම දකින කෙනාට සක්කාය දිට්ටි සීලබ්බත පරාමාස විචිකිච්චාකින් තුන් සංයෝජන ධර්මයන් ප්‍රහීන වෙනවා අන්න ඒ ප්‍රහීන වෙනකොට ඒතනැත්තාගේ උපං ආශ්‍රවයන් තියෙනවනං සය වෙනවා නූපන් ආශ්‍රව තියෙනවන උපදින්නේ නෑ කියලා. එතකොට මේ ලෝකය හින්දා අපිට අපේ චිත්ත සන්තානයේ මේ ලෝකයේ තියෙන වස්තුූන් හින්දා රිදෙන තැවෙන පිච්චෙන දැවෙන ගති තියෙනවනේද. ආංගේ ඒව තමයි දැක්ක දේවල් ආය දකින්න නැති වෙනකොට අහපු දේවල් අහන්ට නැති වෙනකොට විඳපු දේවල් විඳින්න නැති වෙනකොට ඒ දැක්ක දේවල් නිසාවෙන් හිතේ උපදනා වූ දැක්ක අහපු විඳපු දේවල් හින්දා හිතේ උපදනා වූ යම් කිසි ආකාරයක රිදීමක් තැවීමක් බිඳීමක් වගේ දෙයක් තියෙනවා නම් පසුතැවීමක් තියෙනවා නම් රත් වීමක් අපහසු බවක් දැනෙනවනේ ආන් ඒකට කියනවා ආශ්‍රව ධර්මයන් කියලා. සීනාශ්‍රවයණන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ ආශ්‍රවයන් නැතිවෙච්ච කෙනා නැතිවෙච්ච උත්තමයණන් වහන්සේ. එතකොට එනම් අපේ චිත්ත සන්තානවල මේ බලපු අහපු විඳපු දේවල් හින්ද ආශ්‍රවයන් උපදිනවා එ හරි කටුක අමිහිරි වේදනාවල් සහිතයි. මේවා නැතිකරගණ්ඩ දේශනා කරපු සබ්භාස සූත්‍රයේ සඳහන් කරේ පින්නත්න ඉස්සෙල්ලාම කෙනෙක් මේ චතුරාර් සත්‍ය ධර්මය තමන්ගේ හිතෙන් නැගිලා එන විදිර සකස් කර ගත්ති අපේ මනසිං අපේ මේ ශරීර සහ මේ ශරීරාශ්‍රය කරගෙන තින වැඩපිළිවෙල පිළිබඳව නිවැරදි හැඟීමක් එන්ඩෝ නෑ අපි ඊය දවස කතා කරා දරුවේ කුපදින්ට ඉන්නකොට නැතන් තිරිසන් සතෙකුට ඒ පැටියෙක් ලැබෙන්ට ඉන්නකොට ඒවා දැක්ක හම අපිට මහා දුකක් මහා දුක්ඛස්කන්ධයක උත්පත්තියක් කියලා එහෙම හිතනවත් දන්නේ නැහැ. දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා දැනගන්නකොට දුක් ගොඩක හට ගැනීමක් සිද්ධ වුණා මෙතන මහා දුක් ගොඩක් හටගන්නේ කියලා එහෙම දැනනවත් දන්නේ නැහැ. අපි ඒක සාකච්ඡා කරා දැනෙන විදිය. ඒ කියන්නේ මව කුසේ මව ගර්භයේ ඉන්න වෙලාවේ ඉඳලා මව ගර්භයේ පහළ වෙලා ආයතන පහළ වෙච්ච දවසේ ඉඳලා උත්පත්ති ලැබෙන මොහොත දක්වා ලොකු සැපක් විඳිනවා දෙයක්. නේද? අනන්ත අප්‍රමාණ දුකක් වෙන ලෝකෙම නිරය වගේ කියලා කියන හරියට සමහර විට නිකන්. නමුත් අපිට ඒව අරමුණු වෙන්නේ අනිත් පැත්තට. නේද? දරුවේ පිළිසඳ ගත්තා කියලා කිව්වහම කට්ටියම එකතුලා මොකද කරන්නේ? හරියට සන්තෝෂ වෙනවා. නේද? ඊළඟට මේ ඉතින් ඒ සන්තෝෂ වෙන්නේ අරවා දන්නේ නැති හින්දා. ඉතින් ඒ ඊයේ දවසේ අපි ඒක ගැන සාකච්ඡා කරා ඒක හදාගන්නේ කොහොමද කියලා. අපිට පින්නත් මේ සසරට බය දැනෙන්න ඕනේ සසර කලකිරෙන්න ඕනේ. සසර කලකිරෙන්නේ දුක පිරිසිඳ දැනගත්තොත්. එතකොට දුක පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ ඒ දුක්වල දුක් ගැන ඒවා ඇත්තටම ඇත්තද කියලා ඇත්ත తත්වය මෙනෙහි කරපුවම හරි ඒක. දුක් මෙනෙහි කරනවා කියන එකක් නෙවෙයි ඇත්ත తත්වය මෙනෙහි කරා නම් හරි. මොකද ඇත්ත తත්වය නම් දුක් ස්වභාවයක්. එතකොට අපේ මේ ශරීර පිළිබඳවත් එහෙමයි. මේ ශරීරවල තියෙන සත්‍ය తත්වය අපිට වැටහෙන්න ඕනේ. දැන් හැම වෙලේම තේරෙන්න ඕනේ මේවා මේ විදිහටම තියෙන්නේ කියලා. ඇත්තටම ඇත්තටම ඊයේ දවසේ මතක් වුණාද මගේ ශරීරය මේ මෙහෙම තියෙන ශරීරය ජරාවටපත් වෙමින් තියෙනවා කියලා මතක් වුණාද? නේද? අද රෝගීව නෑ හෙට වෙනකොට රෝගී තත්යකටපත් වෙන්න පුළුවන් කියලා මතක් වුණාද? නේද? මේ ශරීරය ගැන පුංචි දරුවෙක්ගේ හරි ශරීරය ගැන විශ්වාසයක් තියෙන්න පුළුවන්ද? විශ්වාස තියන්න බෑ තව මොහොතකින් මොනවා වේද කියලා විශ්වාස තියන්න තියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නමුත් අපිට මේක මතක් වෙන්නේ මේ ලැබිලා තියෙන ශරීරය ගැන අපි විශ්වාස තියාගෙන බලාපොරොත්තු ඇති කරගෙන නොයේකුත් ආකාරයේ බැඳීම් වලට හේතු වෙන වැඩපිළිවෙළවල් හදා ගන්නවා. අන්න ඒ බලාපොරොත්තු ඇතිවීම මම මෙහෙම කිව්වොත් දුක් ඇති වන්නේම බලාපොරොත්තු කඩවීමෙන් කියලා කිවොත් මොකද කියන්නේ දුක් ඇති වන්නේම බලාපොරොත්තු කඩවීමෙන්මයි එතකොට බලාපොරොත්තු කඩවෙන්නේ බලාපොරොත්තු ඇතිවීමෙන් කියලා කිවොත් මොකද කියන්නේ බලාපොරොත්තු ඇතිවෙන ස්වභාවයක් අපේ సంతානවල තියෙනවා මේක මෙහෙම මන්තියාගන්නවා නෑ මේක මෙහෙම වෙන්නේ මට එහෙම වෙන්නේ මට එහෙම වෙන්නේ මන්දැන් කිවොත් එහෙම තව අවුරුද්ධකින් අන්සභාග හැදෙන්ට පුළුවන් ඔය තැනැත්තාට කියලා තමන්ට අන්සභාග හැදෙන්ට පුළුවන් කිවොත් මොකද මෙයට ගන්න එ පුළුවන්කමත් තියනවද නැද්ද එහ වැඩ පුළුවන් සමහර නේද එහෙම කිව්වට මොකද තියෙන අදහස නෑ මට එහෙම වෙන්නේ නෑ මට එහෙම වෙන්නේ නෑ එක තද බලාපොරොත්තුවත් තියෙනවා ආන්ගේ බලාපොරොත්තුව හින්දා මට එහෙම වෙන්නේ අන්න අයට එහෙම වුණාට මට වෙන්නේ නැහැ. අන්න අයට එහෙම වුණාට මට වෙන්නේ නැහැ. නේද? මුගාක් අය හිතන්නේ මෙහෙම ඉන්න ගමන් එකපාරටම හදිස්සියෙන් මැරලා යන එක තමයි වෙන්නේ. එහෙම නැතුව මට දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒක හින්දා අපිට මේ ලෝකය ගැන, දරුවන්ගේ ලෝකය ගැන හරියට බලාපොරොත්තු ඇති වෙනවා. ආන්ගේ බලාපොරොත්තු ඇති වෙනවා ජරා ව්‍යාධීන් කියන ඒවා ගැන අපිට නිබඳව මතක් වෙන්නේ නැති හින්දා. නිබඳව මතක් වෙනවා නම් කෙනෙක් කියයි ඉතින් ජරාවට පත් වෙනවා වයසට යනවා කියලා ව්‍යාධියට පත් වෙනවා කියලා මොන අහවල් දෙයකට මෙනෙහි කරනවාද කියලා. නේද කොහොමද ඉන්න ටිකේ ඉන්නගෙන තියෙන්නේ ඕවා මෙනෙහි කර කර ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ මේ දුක ගැන මෙනෙහි කර කර ඉන්න එක කියලා හරියට චෝදනා කරනවා. ඔය පොඩි පොඩි දේවල් මෙනෙහි කරන්න ඕනේ නැහැ කියනවා. අවබෝධ කරගත්තාම හරි කියනවා. ඇත්ත. අවබෝධ කරන්ඩ අවබෝධ කරගත්තනම් හරිය ඇත්ත. මංහන මේ ඇත්තන්ගෙන් අවබෝධ කරන්න ඕනෑ කියලා අදහසක් මේ මෑත කාලීනව පහළ වුණත් දන්නන්න. හරි මේ පංචුපාදානස්කන්දය පිළිබඳ ඇත්ත අවබෝධය ඇති කරගණ්ඩ ඕනෑ කියලා අදහසක් මෑත කාලීනව පහළ වුණාද ඔව් තැරෙන් සැරි පහළ වුණා නේද අමත් මේ ධර්මය අවබෝධ කරගන්නඩ මාව අවබෝධ කරගණ්ඩ ඕනේ පංචුපාදානස්කන්දය අවබෝධ කරගණ්ඩ ඕන කියලා අදහසක් පහළ වුණා වෙන්න පුළුවන්. ඒ අදහස ක්‍රියාත්මක වුණාද? මාසකට එක සැරයක්වත් ඒ ක්‍රියාත්මක වීමට ඒක ක්‍රියාත්මක වෙන එක නිවන් ඔය කියන්නේ නිවන් දකින්න ඕන කියන එකනේ. නිවන් දකින්න ඕනේ කියන එක ක්‍රියාත්මක කරන්න ගන්න උත්සාහය කොහොමද දන්නේ? හොඳටම වැඩිද? නේද? හොඳටම වැඩිද? හොඳටම වැඩි නෑ නේද? බොහෝ වෙලාවට බොහොම බොහෝම අඩුයි. බොහෝම අඩුයි. ඇයි? ඇයි අපේ උත්සාහය අඩු? නිවන් මඟ විවර කරගන්න අපේ තියෙන උත්සාහය අඩුයි. කරන එකම දේ තමයි බණහන එක. වැඩිපුර අය මං කියන්නේ ඔක්කොමලා කියලා. නමුත් මේ දේ කරගන්න නම් පින්වත්නි මේ දුක කියන එක පිරිසිද දකිින්ඩ ඕනෑ දුක තේරෙන්ඩ ඕනෑ. දුක තේරනා කෙනා තමයි ඒකෙන් අතමිදෙන්ට උත්සාහ කරන්නේ. මේ ශරීර ගැන මේවා සැපයි දැමන් ආයහන ඊ හම ප්‍රශ්නයක්ම ආයසරය පංචුපාදානස්කන්දය පිළිබඳ තියෙන අදහස මොකක්ද ඇත මේ ලෝකයේ පස්කම් සැප පිළිබඳව තියෙන්නේ හැම්බලේම මේ ලෝකය ගැන තියෙන්නේ සැපයි කියන අදහසද දුකයි කියන අදහස වැඩිපුර තියෙන්නේ. හොඳට විශ්වාස දුකයි කියන අදහ තියෙන කියලා. දරුවන් දැකීම දුකක්ද ප්‍රිය රූප දැකීම දුකක්ද එනම් දඟලන්න උත්තර ඒවායි මට දුකක් දුපදින්නේ ආහාර දුකක්ද රූපවාහිනිය දුකක්ද නේද? එහෙන් බලන්න මේ මේ ඇහැට ඇහැ කන නාසය දිව ශරීරය මනසට දැනෙනවා දුකක් විදිහටද අපිට පේන්නේ සැපක් විදිහටද පේන්නේ? වැඩිපුර පේන්නේ සැපක් විදිහටයි. ඒකයි අපි ඒකේ ඇලිලා ඉන්නේ. එතකොට මේවාගෙන් හටගන්නා වූ දුක් පිළිබඳව මේවා මේවාගේ මේ සැප සැප කියන එක සකස් වෙනවා පින්නත් නේ සැප කියන එක සකස් වෙනවා ඒ ඒ අපි ආය තේරුම් ගණ්ඩුවනේ සැප සකස් වෙනවා යම් තැනක අවිද්‍යාව හේතුකොට ගෙන මේ බලන්ඩ යම් කිසි කෙනෙක් සත්පුරුසය කියලා පිහිතාගන්නවා බලන්නකොට අසත්පුරුසය අසත්පුරුස පුද්ගලයෙක් සත්පුරුස පුද්ගලයෙක් කියලා පිහිතාගෙනන්නකොට සත්පුරුෂ ඒ අසත්පුරුෂ පුද්ගලයා ගැන අපි සත්පුරුෂ පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න හින්දා එයාව දැක්කහම අපිට උපදින්නේ සතුටක්ද කලකිරීමක්ද අපි හිතාගෙන සත්පුරුෂයෙක් කියලා උපදින්නේ සතුට බලනකොට අසත්පුරුෂේ එහෙනම් නොදන්නාකම හින්දා සතුට උපදිනවද නැද්ද සැප උපදිනවද නැද්ද ආන්ගේ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දන්නේ නැති හින්දා අපිට සැප උපදිනවා. දරුවාගේ දැකීම සැපක් බලන්නකට පංචුපාදානස්කන්දයයි ඒ සැපයි කියලා අරන්තියෙන. හරි එතකොට රූපවාහින බැලීම සැපක් පංචුපාදානස්කන්දයමට සැපවිදිහට දැන හිද මම එක ඇලි ගැලන්නේ. ඉතින් ඒකහිද පංචුපාදානස්කන්දේ ඇත තත්වය තේරුම් ගණඩ බැරුව වැරදීමක් හින්ද අපි සැපවිඳිනවා. ඒව සැප තමයි. නමුත් ඒ සැපහින්දා අනාගත දුක් සකස් වෙනවා බලනවාරය කැමැත්තෙන් බලනවාරයක් ගාන රූපාහිනි බලන්නකොට ඒක තියෙන රූපදිහා බලලා ඒවා ගැන කැමැත්තක් උපදවාගන්න වාරයක් වාරයක් ගාන දරුවෙක් දිහා නැත්තං සද්ධයක් අහලා ගන්ධයක් රසයක් ස්පර්ශයක්කින්ද මේ පංචකාම සම්පත්තිය ඇලෙන වාරයක් ගාන තන්හා උපදිනවා තන්නාව උපාධාන බවට පත්වෙන උපාදාන හිද ජාති දුක් හටගන්නවා ජරාදුක් හටගන්නවා ව්‍යාධිදුක් හටගන්නවා නේද? ඉතින් එන්න එහිද මේ මේ ඉපදිලා තියෙන මේ මොහොතේ මේ තියෙන මගේ මේ ශරීරයේ ජරාවට පත්වෙන ස්වභාවය ව්‍යාදීයට පත්වෙන ස්වභාවය මට තේරුණානං මට දැනෙනවා නං ඒකෙන් බේරෙන්ට මං කටයුතු කරන්න කටයුතු කරන්න පෙළබෙනවද නැද. අන්න ඒක මට හරිට දැනෙන්නේ හරිට අරමුණු වෙන්න. යමක් අරමුණු වෙන්න නැත්තේ ඇයි ඒ අරමුණ ඒ ඒ අරමුණු වෙනදේ පිළිබඳ අපිට තියෙන අදහස මදිහින්දා. අදහස මදවෙනකොට අරමුණු වෙන්න නෑ දැන් මේ කතා කරන්නට වැඩිය හොඳයි ඒක පොඩ්ඩ සාකච්ඡා කරන එක. අපි අන්සභාගයක් ගැන කිවන් අන්සභාගේ හැදිච්ච ලෙඩෙක් දැක්කම අපිට මොකද හිතෙන්නේ පව් කියලා හිතෙනවා නේද එච්චරනේ දුක හිතෙනවා උදව් කරනවා ගිහිල්ලා. නිකන්වත් හිතෙනවද මටත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. නැහැම හිතනවා අඩුයි. ඇත්තට මෙහෙම වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද නැද්ද? ඇත්තම කියනවනම් තියෙනවද නැද්ද? එහෙම වෙන්න පුළුවන් ශරීරයක් තමයි මට තියෙන්නේ. එතකොට ඒ ලෙඩේ හෝ වෙන ලෙඩක් හෝ හැදිලා මාව එකතෙන් වෙන්න පුළුවන්ද බැයිද? අත් දෙක උස්සගන්න බැරි වුණා කියලා හිතන්න පොඩ්ඩක්. කතා කරගන්න අමාරු වුණා කියලා හිතන්න. ඉදන් අපි එහෙම හිතන අත අද කුස්සන්ට බැරුණා කතා කරගන්න බැරුණා කියලා නිකං හිතනවා එහෙම වෙන්ඩ පුළුවන් මේ ශරීරය නේද ජරාවට වත්වෙන මේ ශරීරයේ එද මේ ඉන්ද්‍රියන් මෝරණකොට එද කැඩෙනවා මේවා බිඳෙනවා එතකොට ඒ වගේ එකේ එකේ කාකාරයට කරදරකාරී තත්ත්වයන් පැත ජරා ජීරණතා කණ්ඩිච්චම් පාලිච්චං මේ විදිහට මේ මේ ශරීරය ජරාවට පත්වෙනවා දිරනවා කැඩෙනවා පැහෙනවා පැලි වැටෙනවා මේ වගේ වෙනවා නේද එතකොට මේ පොන්්ඩෙ සුදු වෙනවා අම රැලි වැටෙනවා මේ වගේව වෙනවා දැන් ඒ වගේව වෙලා අපිහිතමුකෝ නැගිට ගණ්ඩ බැරුව අත් දෙක ඔසවාගණ්ඩ බැරුව කතා කරගණ්ඩ බැරුව ඉන්න කෙනෙකින්නවා කියලා එහෙමයි නැද්ද මේ සමාජය ඉන්නවා එයාගේ තත්ත්වය ගැන සංවේදීව මෙනිහි කරන්න ඕනය අපි නිකං ඉන්න හොඳ නෑ අපි නිකං හිතන එක අහෙම වෙන්න පුළුවන්න කියලා හිතන්ට පොඩ්ඩා මැස්සෙක් වැැහුවත් ඔළුව කොහොමද ඔළුව කැසුවොත් කොහොමද නේද එක තැන් වෙලා එතකට එහෙම මෙහ කරන්න ඕන දැන් මන්දැම් මෙහෙම ඉන්නවා මගේ ඔළුව කසනකොට මට මේ අත උඩ තරන් කසන්න පුළුවන් ඇ අදෙකුට ගන්නඩ බැයින එකතන් වෙච්ච කටික ඔලු කසන් නැද දන්න නේද හොඳයි මැස්සෙක් ඇහුවත් එලෝ ගණඩ බැරිවෙනවා ඒ විතරක් නෙවේ අපිහිතමකෝ ළඟ ඉන්නකට කතා කලා කියන්න පුළ මගේ මෙන්න මෙතන කසන්ට කියලා කතා කරගන්නටත් බැයිනවා හිතන්ට මොහොතකට ඉතා සංවේදීව හිතන්ට මේ වෙලාවේ මගේ මේ ශරීරයේ මෙන්න මෙතන කසන ගතියක් තියෙනවා ඒ කසන වෙලාව හිතන්ට මේක මට කාටවක්වත් කියන්ඩවක්වත් මට කසා ගණ්ඩවක්වත් හැරෙන්ඩ පෙල්ලෙන්ට බැරිතත්වකට පත්වෙච් වෙලාවක මොන තරන් දුකක් විඳින්ට තියෙනවද කියලා නේද ඒ ස්වභාව කොට මමත් ඉන්නවද නැද්ද ඒ ස්වභාවකොට මගේ අම්මත් ඉන්නවද නැද්ද මගේ තාතත් ඉන්නවද නැද්ද මගේ සහෝදරයොත් ඉන්නවද නැද්ද නේද මමත් ඉන්නවා ඇයි මං ඒ වගේ ස්වභාවකොට ගත්ත ශරීරයක් මට උරුම වුණේ මොකක් ඉදද මට අන්සභාගයක් හැදෙනවා නම් මට වෙනත් ලෝකයක් හැදෙනවා නම් ඒ මොනවා හින්දා දැත්තටම කාරණාව පෙර කරපු කර්ම පෙර කරපු හර්ම හින්දා නේද මේ ජීවිතය කර්ම රැසලා නැද්දන්න අඩු කලලා නැද්ද සත්තුන්ගේ අඩු කරලා නැද්ද මදුරුගවත් අඩක් කරලා නෑ මදුරුව සතා නෙවේ වෙන්න ඇතිනේ දෙන්න මදුරුවන්ගේ අඩු කඩලා තියෙනවා පොඩි පොඩි සර්පයන්ව මරලා තියෙන වෙලාව පත් අයන්ව මරලා තියෙනවා කැරපොත්තන්ව මරලා තියෙනවා නේද එතකොට හම්බෙයි කියලා කියලා තියෙනවා බොරු කියලා තියෙන ඇති තර ඒ සාමාන්‍යයෙන් සාමාන්‍ය කෙනෙක් අතින් බොහෝ විට සිද්ධ වෙන වැරදි වෙලා තියෙනවා එහෙනම් පෙර පෙරකර්මයන් හින්දා මේ ජීවිතයේ සමහරඇත්තන්ව පොඩි වෙනවා සමහරඇත්තන්ගේ අතපය පන්නතු යනවා සමහරඇත්තන්ව කැඩෙනවා බිඳෙනවා මමත් ඒ වගේ ස්වභාවකොට තියෙන ශරීරයක් කොච්චර වෙලා මේක තියෙද දන්නේ නෑ ඒ වගේ බේරෙන්ට බැයිද ඒ වගේ බේරෙන්ට පුළුවන් අංගුලිමාල තෙරුන් වහන්සේ බොහෝ කර්මයන් සිද්ධ කළා පාපකර්මයන් සිද්ධ කළා අංගුලිමාල තරුණයා නමුත් අංගුලිමාල තෙරුන් වහන්සේ බවට පත්වෙලා ඒවා පටිසන් දෙන්න ඇත්තත්තට පත් කර මේ ලැබිලා තියෙන ශරීරයේ ඇත්ත තත්ත්වය තමන්ට දැනෙනවා නම් මේකින් බේරෙන්ට උත්සාහ කරනවා මේ වගේ ශරීරයක් ලැබුණේ වෙන මොකක්වත් දනවේ පෙරකරපු කර්ම වේගයන් හිදා. තව බලන්න ඉතින් නවති නවති කියලා දැන් අත උස්ස ගන්න බැරුව ඉන්නවා. ඔළුව කසනකොට කසා ගන්න අමාරුවෙන් ඉන්නවා. මැස්සෙක් වහනකොට ලෝ ගන්න බැරි වෙනවා. මහා දුකක් විඳින අතරවාරේ හැරෙන්ඩ පෙරලෙන්ඩ බැරි වුණොත් එහෙම මේ ශරීරය දැන් බලන්න පිනත් මමත් දැන් මේ බණ කියන ගමන් පොඩක් එහාට මෙහාට නේද? ඇයි? මේ ආ දඟලනවා සරින් සරේ. ඇයි? මේ ශරීර රත්වෙනවා නේද ශරීර රත්වෙනවා අර අන්සභාග හැදිච්ච රෝගයාට එම පුළුවන් බෑ රත්වෙනවා දැනෙනවා රත්වවීම ඉන්ඩෙනවා රත්වවීම ඉන්ඩෙනවා එකත් එක මොක දීලාඟට වෙන්න අම තුවාලවෙන්ට පටන් ගන්න ඊළඟට ඒ හමේ මැස්ස වහලා එදේ තුවාලවල පනුව තියන්ට පටන් ගන්නවා මේ අමු හම විදගෙන පනුව එනවා එඩ පටන් ගන්නවා. ඒත් මොකද කරන්න වෙන්න. ගල්ගෙඩිය වගේ ගල්ගෙඩිය වගේ ඉන්ඩ වෙනවා. කොරගන්ට යන්න ඇත. නේද අන බලන්නකු ව්‍යාධිය කියනෙක මොන තරන් දුකක්ද කියලා. ඒ වගේ බලන්ට මේ ශරීරය ජරාවට පත්වෙනවා මේ ශරීරය ටික ටික ටික ටික දුගහැෙනවා ටික ටික ටික ටික හමරැලි වැටෙනවා මේ ඉන්ද්‍රියන් මෝරණවා එතකොට ඒවැ ක්‍රියාත්මක භාවය අඩුවෙනවා එ අපි මෙච්චර ප්‍රිය ප්‍රිය රූප බලාගන්න තියෙන ඇස් එක පෙන්නැතු යනවා ප්‍රිය සබ්දාහන්ට තියෙන කන් දෙක ඇහෙන්නැතු යනවා නේද මේ විදියට අපේ මුළු ශරීරයේම තියෙන ක්‍රියාකාරිත්වයන් ටික ටික ටික ටික නැතිවෙලා යනවා කැඩෙනවා බිඳෙනවා මේවා වෙනස් භාවයට පත්වෙනවා ඉතින් මේක අපි හොඳට මෙනිහි කරන්න ඕනෑ එහම මෙනිහි කරපු හාම පින්නත්න බලන්ඩ මේකට ඒ විතරද්ද කියලා ඇහේරෝග කනේරෝග නාසේරෝග නද චක්කුරෝගෝ සෝතරෝගෝ ගානරෝගෝ ජිව්‍යාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කන්නරෝගෝ මුකරෝගෝ දන්තරෝගෝ මේ විදිර මොන්න තරං රෝග හැදෙන්ට ස්වභාවේ තියෙනවාද. විටක සෙමාමාරු හැදෙනවා විටක පිතාමාරු හැදෙනවා විටක වාතාමාරු හැදෙනවා මේ තුනම කිපෙනවා නේද එතකොට මේවා එකක එකේකේවා එකඒක කාලෙට එකඒක විදිහට මේ ශරීරය හරියට ව්‍යාදීන් නැතිවෙනවා මේක ව්‍යාධිවලට ආකරයක්. මේක නිරෝගීව එක මොහොතක් තියෙයි කියලා විශ්වාසයක් තියන්න බැරි බව බුදුරජාණන්සික තනක දේශනා කරා. මේ ශරීරය නිරෝගීව තියෙයි කියලා. ඉතින් අපිට ගැඹුරෙන් දැනෙන්න ඕනේ නේද? දැන් තරුණ කාලෙම ඔන්න සමහර අයට ඩෙන්ගු වගේ රෝග හැදිලා. හරිද? ඒ හැදිච්ච අය මොකද කරන්නේ? ඔන්න මේ රෝග ඉවරුණාට පස්සේ ඉතින් මේ තියෙන ලොකු අවස්ථාවක් නැති කරගන්නවා. මේ ඇත දන්නවනේ ඩෙංගු රෝගේ හැදුනොත් ඒක හැදිලා ඉවරනාට පස්සේ හරියට මේ ශරීරය හා කියනවා නේද නැගිට ගන්න බැරි වෙනවා ඇවිද ගන්න බැරි වෙනවා මහන්සි ඇති වෙනවා කාලයක් යනකම් තරුණ ළමයෙකුට නම් එහෙම තමයි අන්න තරුණයාට හොඳ අවස්ථාවක් තියෙනවා මොකද්ද මං වයසට ගියාම කොහොමද තත්ත්වයේ කියලා මම වයසට ගියාම මගේ තත්ත්වය මොකක්ද කියලා බලා ගන්න පුළුවන් ඒ කාලේ එතකොට කාලයක් ගිහම හැමදාම එහෙමයි නිදාගන්න ඉරියව්වක්වත් හොයාගන්න අමාරු මේ පැතර හැරුණත් දෙෙනවා අර පැතර හැරුණත් දෙෙනවා උඩු බැලි අතර හිටියත් දෙෙනවා යටිකුරුව හිටියත් දෙෙනවා නිදාගන්න ඉරියවක් හොයාගන්න අමාරු ඒ වගේ මේ නිරෝගීව තියෙන ශරීර රෝග බවට පත්වෙලා එක එක වියසන ඇදෙනවා අඩුම ගාන මොහොතකට හිතන්ඩ දැම් මේ අතක්තක්තක් සමහර වෙලාවට උළුක් වෙන හරි නත්තන් ජරාවට පත්වනට පස්සේ නද දන්නවාද දැඟිතින් අප මේ අපිට මේක මේ නිරෝගිව ඉන්න වෙලා කල්පනා වෙන්න අත මෙහෙම නවන්ඩ බෑ ඉදිකටුවලින් අයනෝ වගේ වේදන ඇති කරවනවා දැගති මොකද කරන්න ඕන කෙලින් තියාගෙන ඉඩ මේවා අපි මෙනෙහි නෙකිරීම හින්දා මේ තත්වට පත්වෙනකං අපිට මුකුත් කරගන්න හම් වෙන්නේ නෑ එතකොට මොකද වෙන්නේ අන්තිමට අපිට හිතෙනවා මේ තත්වට පත්වනාට පස්සේ අනේ මට එක්ක දවසක් නිරෝගී වෙන්ඩ තිබන මන් දන්නවා ධර්මයට අනුව කටයුතු කරන හැටි. මට සතියක් නිරෝගී වෙට ඉන්ට තිබුණනම් කොඳ කෙලින් තියාගෙන ඩේටියනම් මට දන්නවා මේ කටයුතු කරන හැටි කියලා. ඒ වගේ පින්නත්ති මේකේ තියෙන මේ ව්‍යසනකාරී තත්ත්වය අපි මෙනෙහි කරේ නැත්තං. මෙනෙහි කරේ නැත්තං මෙනෙහි කරලා අපේ මනසට මේ ශරීර දකිනකොට අනුන්ගේ ශරීර තමන්ගේ ශරීර දකිනකොට මේවා ගෙන් මට මහා අර්ථයක් සිද්ධ වෙන් නැති බව මෙනහි වෙන්ඩ ඕනද නැද කොයි වෙලාම කැල්ලයන්ට පුළුවන්ද කොයි වෙලාම බිදිලයන්ට පුළුවන්ද කොයි වෙලාම වැනිසිලායන්ට පුළුවන්ද කියන හැඟීම අපේ මනසෙන් අපට දෙන්නඩෝන පොඩි දරුවේ දකිනකොටුනත් ලොක එකනෙ දකිනටුන නිරෝග ඉන්නකොට කෙනෙක් දකිනකොටුනත් තමන් ගැන වනත් ඒ අදා විශේෂයෙන් තමන් ගැන ඒ අදාසිෙන් ඕනෑ හිට වෙනකොට මට කොන්ද මං කොච්චර තරුණ වනත් කොන්ද උත්සගන්ඩ කෙලින් වෙන්ඩ බැරිවිත් අත්තකට පත්වෙන නිට කඩ තියෙනවා දැගිතුව කැඩෙන ගතිය පොඩක් හිතන්නකොට මේ ශරීරය අරගෙන පාරය අන්ඩ බැරි තත්වයන් තින් නද පොඩ්ඩක් හයියෙන් කොහරි වැදුනොත් මොකද වෙන්නේ අයිෙන් කොහර වැදනත් වාහනක වාහනයක් ගැටන අප යන වාහනේ වෙන්ඩ පුළන්ද බයිද නේද මුකුත් වෙන්න අපිට අර බ්‍රේක් පාරට කියලා ඉස්සරහා ඊට්ටගේ මගේ පපු හරි මගේ ඔලු හරිකු හරි වදිනවා මගේ අතක් නිතින් අත් පාය කැඩුනට පස්සේ එ සමහරයගේ අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම කැඩෙන වෙලාව ඒමදට බෙල්ල අමාරුකුත් එනවා කොන්ද අමාරුකුත් නැති මේ වගේ කේකේවා එනකොට ඒවා වෙනකොට ඒවා මේ තරුණ වෙලා ඉන්න මට ඕන වෙලාක සිද්ධවෙට පුළුවන් කියලා මෙහ කරන්න එක මගේ ශරීරය ස්වභාව මේක හැදිලතිය ඒ වගේ කැඩෙන කැඩෙන බිඳෙන ස්වභාවයෙන් හැදිලා තියෙන. ඒකද මට ඕකට ලොකු දෙයක් නෑ පඩි පෙළකින් පල්ලට වැටනොත් ඇති නද පයලිස්වත් ඇති. ආහාරයක් ගන්න ආහාරය ගැන හිතන් අපි ගන්න ආහාර අමියාවකට පත්වනොත් මැරෙන්ට පුලන්ද බයිද අදහවස මගේ මේ ශරීරයට අන්‍ය උපක්‍රමයක් ඉද මා මැරට පුළන් සර්පය ගැහුව එක දවසක් මං දන්න කෙනෙකුගේ කෙනෙකුට කොළඟ දස්ත කරා. කොයි වගේ තැනකද මහ නගරයක් මැද. කොහොද මේක වනේ මහනගරයක් මැද බයිසිකලයක පිටිපස්සේ සීට් එක ඉඳගෙන යන කෙනාට. මේ විසකුරු පොළඟ අහසින් වටුණා. කොහොමද බලන්ට කර්මය කියන අහසින් වැටන්නේ කොහෙන්ද? උකුස්සෙක් දැහැගෙන යන එකේ ගිලිහුණා. ගිලිලා හරියටම වැටෙන්නේ මෙයා මේ පිටිපස්සේ ආසනයේ වාඩි වෙලා යන තැනැත්තාගේ ඔඩොක්කුට. අරය හොන්දටම කිපිලා ඉන්නගෙන ඒලා ඉතින් ජීවිතය කරයි. ඉතින් ඒ වගේ මේ ජීවිතය මේ පරිසරය තුළ පවත්ව ගණ්ඩ කොච්චර අපහසුද එතට ඒ වගේ අපහසු ශරීරයක් එක්ක තමයි මම මේ ඔක්කෝම කරන්න. ඇයි මට මේ වගේ මේ වගේ කැඩෙන බිඳෙන රැලි වැටෙන මෝරණ මේ ව්‍යසනයට පත්වෙන වෙනස් වෙන ජරාවට පත්වෙන ශරීරයක් කම්බුණේ ඇයි පෙරකරපු කර්මයන් හේතුවෙන් කියලා මේ ව්‍යසනකාරී තත්ත්වයේ තියෙන භයානකකම හොඳීම් වෙනහි කරන්න ඕන ජරාව්‍යාදීන් හොඳීම් මෙනෙහි කරන්න ජාතික වගේම ජරාවට පත්වීම ව්‍යාධීට පත්වීම මෙනෙහි කරන්න ඕනෑ අන්න එහෙ මෙනෙහි කරනකට පින්නත්න අපිට ලොකු කල කිරීමක් ඇතිවෙන ම මේ ශරිරයත්තෙම බයක් ඇතිවෙනවා මොකද මන්ද කරන්න කියලා අදහසක් ඇතිවෙන මේක ගැන තියෙන බලාපොරොත්තු අයින් වෙනවා එතකොට මොකද වෙන්නේ අපිට ලොකු බලකිරීමක් ලොකු තල්ලුවක් අපේ හිතෙන් ඇතිවෙනවා මොකක්ද මම මේකෙන් බේරෙන්ඩෝ නෑ මම මේක එක ළඟම තියෙන දේ භාවිතයට ගත්ත නැති හින්දා අපි නිවනට යොමු වෙන්නේ නැහැ. හරි හැම වෙලේම අපේ ඕකට කියන්න අපේ මනසිකාරය සකස් කරගන්නවා කියලා. පින්දන්නේ යමක් ගැන මෙනෙහි කරලා තියෙන විදිහ අනුව තමයි අපිට ඒ ගැන අදහස් පහළ වෙන්නේ. අපි දන්න දේවල් අනුව තමයි මෙනෙහි කරලා තියෙන දේවල් අනුව තමයි අපිට යම් දෙයක් ගැන අදහසක් පහළ වෙන්නේ. එතකොට මනුස්ස ශරීර දැක්කහම අපිට ඒවා පිළිබඳව මේවා ජරාවට පත්වෙනේවාය ව්‍යාධීර පත්වෙනේවාය කියලා අදහසක් පහළවෙන් නැත්තේ ඇයි ඒ ගැන මෙිනිහි කරලා නැති හින්දා. ඒ ටිකම ඇති කෙනෙකුට ප්‍රබල වසයෙන් තමන්ගේ ජීවිතය පිළිබඳව දැඩි ගැනීම අයින් කළ දාන්න. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට ඉන්නකොට රම්ම සුරම්ම සුභ කියන මාලිගා තුනේ හොඳින් සැපලබමින් ඉන්නකොට මං මේ කාරණා මතක් කරන්න හරියට මේක තේරුම් ගන්න පුළුවන් විදිහකට එහෙම ඉන්නකොට පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත් අවදයේදී මේ කලකිරිලා එන්ඩ හේතුනේ මොනව දැකළ සතර පෙරණමිති මොනවද ලෙඩෙක් මහල්ලෙක් මළමිනියක් පැයදුරවා මේ ඒකන සතර පෙරෙන්ෙමි දැක්කොත් සංසාරගත කලකිරීම ඇති වෙලා ගීගෙන් යන නේද නේද සසර කලකිරලා ගිහිගෙන් යන සතර පෙරමිදි දැක්කොත් ඇයි හිනහ යන්න යන්න අපි දැකලා නැද්ද දැකලා නැද්ද මෙතනම ඔන්නම් බලාගත්ත හැකි දෙකක් හෝ තුනක් එඩෙක්කින්ටත් පුළුවන් මහල්ලෙක්කින්ටත් පුළුවන් පැවිදිරුවකුත් ඉන්නවා මරණයක් විතර යඩු එහෙනම් අපි හැම තැනම සතර පෙරණිමිත් දකිනවා නමුත් දකින්න ඒන දේ දකින්නෑ කොහෙන්ද මනසින් ඒ මනස හුරු වෙලා නෑ ඒක යෝනිසෝ මනසිකාරය බවට පත්වනොත් පින්නත්නී එකන අපේ මනස මනස භාවිතාකත් කොහොමද මේක සකස් කරන්න කියලා බුදුරජාන් වන්සේ දේශනා කරා. මෙනෙහි කළ යුතුදේ මෙනෙහි කරණ්ඩෝනෑ මෙනෙහි නොකළ යුතුදේ මෙනෙහි නොකරණ්ඩ ඕනෑ. දැ මොනවද මිනිහි කරන්න ඕනදේ අද දවස අපි සාකච්ඡා කරන්නේ ජරාව්‍යාදි දෙක. ජරාව්‍යාදී කියන ඒවා ඒවම් භාවී ඒවන් දම්මෝ ඒ තන් අනිත්තෝතිී. මගේ මේ ශරීරය ජරාව්‍යාදී හැදෙන ස්වභාවයෙන් අයින් වෙලා නෑ තරාව්‍යාදී ඇතිවෙන ස්වභාවයෙන් අයින් වෙලා නෑ. අන්න ඒ ස්වභාවය තියෙන හින්ද මං භයානක තැනක ඉන්නවා මේ ශරීරයත් එක්කල අපිට හැමිලම ඒ සිහිය තියාගෙන මේක අනිත්‍ය ස්වභාවයේ තියෙන දෙයක් කියන සිහියෙන්. මේක ජරාව්‍යාදියට පත්වෙන්ට පුළුවන් තත්ත්වයක් තියෙනවා කියෙන හැඟීමෙන් මේ ශරීර දිහා බැලෙන. එහෙම හැඟීමකින් මේ ශරීර දිහා බැලෙන මනසිකාරයක් සකස් කරගණ්ඩුවන. එහෙම බැලෙන මනසිකාරයක් එතකොට මේ ශරීර අනුන්ගේ ශරීර තමන්ගේ ශරීර ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතිවෙන්න නෑ ඒවිතරන්නේ ලොකු කලකිරීම ඇතිවෙන ඉතින් අන්න ඒක සකස් කරගන්නට මොකද කරන්න ඕන ඔය විදිහටවා මෙනෙහි කරන්න ඕනෑ ඔය විදිහටවා දිගින්දික දිගින්දිකට මෙනෙහි කරන්න මොහොතකට හිතන් අදිසේ මොන්න පණවිඩයක් එෙනවා දැන් මේ හොඳට ඉන්නවා මම හදිස්සිය පණිවිඩයක් වෙනවා මොනවාහරි පරීක්ෂණයක් කර හදිස්සේ මොකර වෙනසත් දෙන්නල පිළිකාවක් කියලා එතන ඉඳලා මගේ ජීවිතය කොහොමද කියන්න නිකන් සංවේදී වෙතන් එහෙම පණිවිඩාපුවයි නැද්ද පිළිකාවක් කියලා පණිවිඩයක් වෙන එහෙම පණිවිඩාපුවයි ඉන්නවා එතන ඉඳලා අපි සංවේදී මනසකින් මෙනෙහි කරන්න ඕනෑ ඒ පණිවිඩය මට දැනගණ්ඩ ලැබිච්ච වෙලාවේ ඉඳලා මට කවදහරි දැනගණ්ඩ ලැබුණොත්. ඒ දැනගත්ත වෙලාවේ ඉඳලා මේ ලෝකයේ මට ජීවත්තෙන්ටෙන්නේ මහ කලවෙලකින්ද කලබලයකින්ද නැද. නේද කොයි මොහොතේ මගේ ජීවිත ඉවරේ දන්න නෑක ලොකු කලබලයකින් ජීවත්වෙන්ටෙනවා. ලොකු ප්‍රශ්නයකින් ජීවත්වෙන්ටෙනවා. ඒක ඒක වෙන්ඩ තින් ඉඩකඩත් තියෙන බව තේරෙන්ඩෝ නෑ. අපි හැම්වෙලේම අපිට තින නිරෝගී මදය කියලක තරුණ මදය කියලකත් වෙන මදය කියන මත්වීම මේ මත්වීම් මත්වෙච්ච කට්ටියට නිවැරදි සිහිය නෑ ශරීරයේ තරුණ භාවයට යව්වන භාවයට මත්වෙච්ච කට්ටියට මේක විනාසයට පත්වෙනවා කියන සිහිය නෑ නිරෝගී මදය කියලා කියද්දී ඒ කියන්නේ අන්න අයට එක නිරෝගී භාවය මත්වෙනවා කියන එක එක එයාට අන්න අයට රෝග හැදුනාට හැම්බලේම තින්න දස්මකක්ද මටනං හැදෙන්නේ නෑ මට හැදෙන්නේ නෑ මට හැදෙන්නේ නෑ එතකොට ඒකින් බේරෙන්ඩ උපක්‍රමය දන්නේ ජරාව්‍යාදවලින් බේරෙන්ට තින උපක්‍රමයම කද නේද හරියට සෞඛ්‍ය සම්පන්නව ජීවත්වෙන්ඩ ඕනෑ ඉතා සෞඛ්‍ය සම්පන්න හැම්බලේ විස බේජනාසක නාලා ජීවත්වෙන්ට ඕන ඒත් හරියනවා නෑ මොකදද නැවත උත්පත්තියක් නොලැබෙන තත්ත්වයට කටයුතු කිරීම මේ වගේ ශරීරයක් නැවත නොලබෙන සති මේ ශරීරයත් එක්ක පින්නත්න පුදුම දුකක් වෙන බුදුරජාන් වන්සේ රෝගයන තදාන් කරපු තැන බඩිගින්න විපාසාව මේ ඔක්කොමත් ශරීරයේ තියෙන දුක් විදිහට මෙනෙහි කරන්න කියලා දේශනා කරේ එක රෝග විදිහට මෙනෙහි කරන්න කියලා දේශනා කරේ එනකත්ය උච්චාර පස්සාව කම්මයන් පවා මේ ශරීරයේ දෙන වද ටික ගැන හොඳට බලන්න ඕන මොනතරම් වද දෙනවද මේ ශරීරය අපිට කියන කියන දේ ඔක්කෝම කරලා දෙන්න වෙනවද නැද්ද වෙලාවට ඕම් පැලිලා වගේ දයනවා ඉතින් ඕන් ඔකට හරියන ඔක්කෝන් ඇක නිවෙන්ට බෙහෙත් බොන්්ඩෝ නෑ නේද එකේ කාලේප ගල්වන්ඩෝ නෑ ඔක්කර ඕකාදන්නඩෝන නේද වෙලාවට ඉදිමෙන්ට පටන් ගන්නවා වෙලාවටෝන් එක රිදිච්ච නැතිතැන් රිදෙන්ට පටන් ගන්නවා ඒ වගේ එක එක එක ආකාරයේ රෝග පීඩා එක ආකාරයේ දේවල් අපේ මේ ශරීරයට ඇතිවෙන බව හොඳින් මෙනෙහි කරපු කෙනෙකුට පින්නත්න මේ ශාරීරික දුක මහා දුක්කස්කන්ධයක් විදිර හොඳර් දැනවා. මේක ඉවරක් නැති දුකක් ලෝකයේ සත්‍යයා එක ඉරියව්වකවත් ඉන්ට බැරුව. එවිතරක් නෙවෙයි තවත් නොයෙකුත් ව්‍යසනකාරී තත්ත්වයන් ඇතිලා. මේ ශරීරයේ තියෙන උෂ්නත්වය හින්දා බලන්නකු දවසකට එක සරයක්වත් එද කුණුවතුල්ලලා හෝදගන්න එකද කරන්න ඕන්න ආණ්ඩ ඕනද. හොඳට ශරීරයේ තියෙන මැරිච්ච හම අයින් කරලා හෝදගත්තන ඇති ඒ ඇත්ද ඕක පුළුවන් වතුර බාලි පහකින් විතර කරගන්න හයකින් පුළුවන් දහයකින් පුළුවන් ඇද්ද මාදී මේකට වතුරුවක් කරලා නිවන්ඩ ඕන අර වාහනේ තියෙන රේඩියටරක උස්න වෙනවා වගේ ඒක රත්වෙනවා වගේ මේක හැමලීම රත්වෙනවා ඉති මේක නිවන්ඩ ඕන ඉතින් මේ අන්නේ වගේ හැම වෙලේම හැම මොහොතකම දැනෙන්ට ඕන මේක මහා දුක්කස්කන්දයක් මොන විදිියකින් ඉටියත් සැරෙන් සැරේ සැරෙන් සැරේ ඉදිකටුවලින් අයිනවාගේ ඇතිවෙන දුක්ගොඩක් මේ ශරීරයේ තියෙනවා. මොන තරම් ධනය හෙව්වත් මොන තරම් බලය හෙව්වත් මොන තරම් මොන තරන් සමාජයේ ඉහර තලයකට ගියත් ජරාව්‍යාදී දෙකන නවතින්නේ නවතින්න නෑ ඕනම තරාතිරමය කෙනෙකුට ඕනම තරාතිරමය කෙනෙක් ව්‍යාධීර පත්වෙන ඕනම තරතිරම කෙනෙක් ජරාවට පත්වෙනවා. ඉතින් ඒක අපිට ඒක ගැන අපිට හැමවෙලේම හැමවෙලේම මනසිකාර වෙන්ඩනම් ඒව ගැන පැත්තකට ළමක කරන්න හොඳින් හොඳින් මෙනහි කරන්න ඕන නේද සමහරයගේ අත්ගලවන්ඩ වෙලා සමහරය කකුල් ගලවන්ඩ වෙලා සමාරය මාස තුනේ හතරේ ඇඳංවල නේද උඩිනුත් බරද්දාල අටනුත් බරද්දාල එල්ල තියලා සමහරයට තමන්ගේ ශරීරයේ නොයෙකුත් කොටස් කපනකං ඉවසක ඉඩ වෙලා ඊට පස්සේ නහයෙන් බටදාලා කටෙන් බටදාලා නේද එකක එකක අපහසු නිකං හිතල බලන්ඩ මේ නහයෙන් යම් කිසි උගුර හරහා යම් කිසි බටයක් අපිතුමක සේලයින් බටක දකරතින නද නහයි බට්ධප ඕ කොහොමද කරන්නඩුවන් නද මේක අස්සට ඇන්ලා මෙහෙම කළ දානවා දාලා ඊට පස්සේ හැම වෙලේ අපිට හිතන්නක මෙතරි මකර නූලක් කරම කරම තියෙනවා කියලා දාලා තියෙන නම් දන්නවා දාපු නැති අයගෙන් මං අහන්නේ කොච්චර අමාරුද නේද ඒක එළියට දානකම තියෙන පුදුම පුදුම අපහසුවක් තියෙනවා සමහරලාට ඒක මෙතනින් ගිලින්න ඕනේ නේද එතකොට ඒවත් එක්ක පුදුමාකාර අපහසුවක් තියෙනවා ඉතින් ඒ බට තියාගෙන ඉන්න වෙලාව හැමලේම දැනවා බාහිර දෙයක් මේක තියෙනකොට මේ ශරීරය හැමලේම ප්‍රතික්ෂේප කරනවා ඉතින් ඒවා ඒවගේ අනන්ත අප්‍රමාණ දුක්විඳින්ට සිද්ධ වෙනවා. ඉළඟට මේ ඉන්දියන් මෝරණකොට ටිකටිකටිකටි කැඩෙනකොට බිඳෙනකොට හමරැලි වැටෙනකොට තරුණ ඇත්තෝ කල්පනා කරන්නුවට තරුණ කාලෙදිම දැනටනම් මට කවුරු තාදරේ පොඩි කාලෙ ගොඩා කාදරේ හැමෝම නේද ඩහ තරුණ කාලෙත් එහෙමයි කාගෙත් අවධානය යොමු වෙන කාලයක් තියෙනවා ටික ටික ටික ටිකට මොකද වෙන්නේ මේ ලෝකයේ ඉන්න වැඩිමනත් මිනිස්සුන්ගේ අවධානය මට යොමුුවෙනවා ටික ටික ටික ටික අඩුවෙනවා වයසකට ගිල්ල එක තැනකට පත්වෙනකොට එක තැනකට යනකොට කරන්ට දෙයක් නතු පුටුව ගෙන හිටියත් කවුර දනගන්නේ නෑ ඔය කට්ටිය කියන දේවල් අහන්ඩුවන්න නේද වැඩිය කවුරත් බලන්න කවුරුවත් වැඩිය කතා කරන්න වටිනාකමක් නෑ කොච්චර හම්බ කළ දිල තිබ්බත් බත්. කොච්චර ලොකු කෙනෙක් වෙලා හිටියත් වයසට යනකට අනිත්තාගේ තියෙන අවධානය අවධානය සහ ඒ හැම එකක්ම නැතිලා ඒකම ඉන්ද්‍රියන් මේරීම හින්දයි එක වෙන්න නේද ඉතිං මේ වගේ අපි හැම දෙයක්ම ජරාවට පත්වීම ව්‍යාධියට පත්වීම කියන එක පිළිබඳව හැම දෙයක්ම දකින දකින තැන දකින දකින තැන් තියෙන දේවල් අපි හොඳින් මිනිහි කරොත් පින්නත්න්න ඒ මෙනෙහි කිරීමම ඇති ඒකෙන් බේරෙන්ට මෙනිහි කරේ නැත්තං එකෙන් බේරෙන්ට අප හිත පෙළබෙන්නේ නෑ පෙළබෙන්නේ නෑ දැන් කියන්න බලන්ඩ අපි ඇහුව වගේම මං අහන ප්‍රශ්න තමයි ඇවදා මහන ගැන ප්‍රශ්න තමයි දැ බනක් අහනකොට දැ මේටික අප කියනකොට ඇත්තනේ නම්මට අන්සභාගකද පුළමගේ අත උස්ස ගන්න බැරිවෙන් පුළමයි කපලුස්ස ගන්න බැරිවෙන් පුළමට කසාගන්න බැරිවෙන් පුළමට හැරෙන්ඩ බැරිවෙන්ඩ පුළුවන් ඒ වගේ තත්ත්වයක් තියෙන ඒ වගේ තත්ත්වයක් තියෙන ශරීරයක් මට ලැබිලා තියෙන්නේ ඒ ඒ ස්වභාවය මම ඉක්මවාගිල නෑ මේකට ඒ වගේ බොහෝ ව්‍යසන වෙන්ඩ පුළුවන් කියලා හොඳීන් දැනෙනවනම් හොඳීන් තේරෙනවනම් අපිට හොඳ හැඟීමක් ඒ පිළිබඳව මිශ්‍රවෙච්ච හේතුවෙච්ච මෙනේ කරපයවා හේතුවෙලා මිශ්‍ර වෙලා ප්‍රබල හැඟීමක් ඇතිවෙනවනම් මේ ශරීර ගැන කලකිරීමක් ඇතිවෙනවද නැද. නේද මේ ශරීර ගැන කලකිරීමක් ඇති වෙන මොකද්ද අයියෝ මේ වගේ එකක් නම් වැඩ නෑ කැඩෙනවා නම් බිඳෙනවා නම් වයසට යනවා නම් ඒක යම් කිසි ආකාරයක වෙනස් වෙන ස්වභාවය තියෙනවා නම් රිදුම් ඇති වෙනවා නම් මහ භයානක රිදුම් කටුක කටුක තීව්‍ර චණ්ඩ ගෝර වේදනා ඇති වෙනවා නම් අනාගතයේදී දැන් නැති වුණත් එහෙනම් මේකෙන් ඇති වැඩ නෑ කියලා අපි හිත දැන්න අන්න එහෙම දැනෙන තුරු ජාති ජරාව්‍යාදී මරණ සෝක පරිදේව දුක්ක දෝමනස ආදි වසයෙන් තියෙන හැම දෙයක්ම මෙනෙහි කරන්න ඕනෑ පිල්ලතිය මෙනෙහි කරන්න ඕනෑ එහෙම මෙනෙහිකරොත් තමයි අපිට තේරෙන්නේ මේ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ මේ ආයුෂය පිරිහෙන හැට ඇ බලාගරිද මේක පිරිහෙනවා ඒක ගැන ඒවා ගැන මිනිහි කරන්න ඕන එක තම ජරාවට පත්වීම තියෙන එකක් තමයි නේද ආයුෂය පිරිහීමේ ලක්ෂණය මංකට මතකද කියපු කාරණාව නේද දැන් කාල තින උදාහරණයක් ගත්තොත් එහෙම අපි මොකක් හරි මේ දත්ත පැකේජයක් ගන්න එකන ඩේට පැකේජ් එකක් ගන්න අපිතුමක එක ඒකේ වෙන්න මෙච්චර ඩේට තියෙනවා කියලා කියනවා එතකොට ඒක පාවිච්චි කරන්න පාවිච්චි කරන වාරයක් වාරයක් ගානේ හිතන්ට අපිතමකෝ පැය ගානක් තියෙනවා කියලා යම් කිසි මෙන්න මේ දැන් අන්තජාලය භාවිතා කරන්න පුළුවන් මෙන්න මෙචර පෑගානක් තියෙනවා කියලා දත්ත ප්‍රමාණයක් ගත්තා එහතන්න භාවිතා කරන භාවිතා කරන භාවිතා කරන හැම්ම වාරයකම ඒ දත්ත ගෙවෙනවද නැද්ද ඉවර වෙනවද නැද්ද හරි එතකොට අපිත් මේ ජීවිතයේ පෙරකරපු පුුණ්‍යාබී අපුුණ්‍යාභී ආනෙන්ජාබී සංස්කාරයන් හින්ද පැකේජ් එකක් දෙනද මෙතියෙන්නේ අපිට මනුස්සලෝකයේ ඉන්න පැකේජ් එකක් දිරතියෙන හරි ඇහෙම් බලන වාරයක් ගානේ කනෙන් අහන වාරයක් ගානේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් අහන විදින වාරයක් වාරයක් ගානෙ මොකද වෙන්නේ ඒකයේ ආයුෂය ආයුෂය ඉවරෙනවා කියන්න පැකේජ්ජ ඉවරවීගෙන යන්න බලාගෙනනිදි පැකේජ්ජ ඉවරගෙන යන්න හරි සමහරය ගන්න පැකේජ් එක භාවිතා කරනවා අනවශ්‍ය දේවල්ලට අනවශ්‍ය දේවල්ලට භාවිතා කර කියල ඉවරවෙන් නැද්ද ඉවර වෙන අවශ්‍ය දේවල්ලට භාවිතා කරත් ඉවර වෙනවා එහෙනම් මේ ජීවිතය ගැන හොඳ අදහසක් ඇතිවෙන්ටුවන මේක මං භාවිතා කරන්නඩුව නෑ ව්‍යාදියට පත්වෙන්ට ජරාවට පත්වෙන්ට කලින් මොකද කරන්නඩුවන මං මේ පාවිච්චි කරන්නඩුවනේ හපත් දේ නේද අඩුම ගාන ඊළඟ පැකෙජ් එකවත් හරියට ගන්න සමහරයට සමහර පැකෙජ් හම්බෙලා තියෙන එක වචනයක්වත් කතා කරන්න බෑ අරකුන්ට හම්බෙලා තියෙන පැකේජ් එකේ වගේ උඹ බෑ කියන විතරයි පුළුවන් ආය බෑ නේද මහා දුක් ලැබෙන ඒවා හම්බෙනවා ඒ වගේ ඒ මොනවද තමන් කරගත්ත පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරය ඉතින් මේ ජීවිතය ගැන හොඳ කලකිරීමක් ඇති කරගන්න ඕන අපි කලකිරීමක් ඇති කරගන්නේ මූණු වෙල්ලගෙන අඬ අඬ ඉන්න නෙවෙයි මූුණ එල්ලගෙන අඩාන්ඩ ඉන්න එක නවත්ත ගණ්ඩයි කලකිරීමක් ඇති කරගන්න. ඇයි ජරාවට ව්‍යාදියට පත්තෙන් ඉස්සල මම දැනගෙන හිටියා නං ඒක වෙනවා කියලා ඒක වෙන්ඩ කලින් අවශ්‍ය දෙවල්ටික සම්පාදනය කරගන්න. අපේ ඇත්තු නෑ මට වෙන එකක් නෑ මට වෙන්නේ නෑ අන්න අයටමයි වෙන්නේ කියලා හිතාගෙනදලා අන්තිමට ලොකූ දුකට පත්වෙනවා. මේක පොඩි දෙයක් කියලා කෙනෙකුට හිතේ මං ඊයත් මතක් කරා පොඩි දේවල් වගේයක් මේ කියන්න කියලා හිතෙනවා මේවා දැන්කාලි බැහැර කරලා දාන ඉක්මට නමුත් තමන්ගේ හිත ඉක්මන්නෙන් නිවන් මගට යොමුුවෙන්ට නං මේ වගේ ජරාව ව්‍යාධිය මරණය ආදී දේවල් පිළිබඳව හොඳින් හොඳීම් මෙනි කරන්නඩොන් මේක හින්ද හැමෝම කල්පනාවට ගණ්ඩෝනෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුදේ මේක බුදුරජාන් වන්ස් දේශනා කරා මනසිකාර ගත කර ගණ්ඩන්න මනසිං බලන්ඩ යහපත් මනසක් ඇතිකරගණඩ යෝනිසෝ මනසිකාරයෙන් එකන නැවත නිවැරදි මෙනි ආශ්‍රව අඩුවෙන විදිහ මෙනෙහි කිරීම කරන්නි කළ මේ ශරීරයේ ජරාව්‍යාධි දෙක ගැන මෙනෙහි කරපුහාම ශරීරවලට තියෙන ඇලීම ආශ්‍රවයන් අඩුවෙනවාද වැඩිවෙනවාලු. ඒවා අඩුවෙනවා. අඩුවෙලා ඒ ඒ ඇති වෙන කල කිරීම අපි යහපත් අත්තකට පත්වන ඇති ඒකද මේ හැම දෙනාම් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන අද දවසේ බොහෝම තමන්ගේ බාහ බලයෝදර හරියම්භ කරගත්ත ධනවේ පැදැන් කරලා බොහෝම ලොකු පිනක් විද කරගත්තා එතමයි ධර්මදානමය පුුණ කරම ධර්මදානම පුුණ කරම සිද්ධ කරම අතන්නෙන ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම උතුම් අවබෝධය සඳහාම අන්න අයට ධර්මය දානය ලබා දුන්න හේතුවෙන් මේ හැම දෙනාටම උතුම් අවබෝධය පිණිසම මේ ධර්මදානමය පුුණ කර්ම හේතුවේවා කළ ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනමෝදිත්වා චිරංරක්කංතු ශාසනං චිරංරක්කංතු දේශනං චිරංරක්කංතුමං පරංති